නමෝ බුද්දාය නමෝ බුද්දාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා මිලින්ද ප්‍රශ්නේ මුල් කරගෙන මිලිඳු රාජ ප්‍රශ්නේ අපි ගොඩාක් අහං කරනවා අපිට ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා එහෙමයි විශේෂයෙන් අපේ ව්‍යවහාරයේ පවා කටකතාවෙන් පැවතගෙන එන අහලා ස්ථීරව අපේ හිතේ දැනුමක් නැති යම් යම් කරුණු කාරණා නමුත් ගැන වුණත් අපිට ස්ථීර කරගන්න වාසනාව ලැබුණා. විශේෂයෙන් එහෙම කාරණාවක් තමයි මම කිව්වේ අබිනිෂ්ක්‍රමණය කරද්දී අර මාර්යා මුණ ගැහිච්ච වෙලා මාර්යා නිවිතන මාරපාශික දෙවි කෙනෙක් තමයි අර කාන්තාවන්ගේ විරූප දැකලා මහ බෝධිසත්වෝ පැවිදි වෙන්න හිතනකොට තමයි ආකාශය පහළ වෙලා කරුණු කියන්නේ. අනිත් ඒ ඒ කරුණ වලින් උනේ තව තවම ගිහිගේ එපා වෙලා යන එකමයි. ඊට පස්සේ මහා බෝධිසත්වයන් මේ තියෙන ගමන ඒ යන අබිනිෂ්ක්‍රමණේ වළක්වන්න ආපස්සට ඒ පා හරවන්න මේ ලෝකයේ සමතෙක් නැහැ. හරි මඳුරු උපමා රාශියක් නම් ගොඩාක් උපමා තිබුණා මේ මහා පොළොව අනිත් පැත්තට පෙරළුණත් ආහි හිරු හඳු කඩාගෙන වැටුණත් ආකාශයේ කලාලයක් වගේ එළුවත් ගංගා නම් ගඟ උඩුගම් බලා ගියත් මහ බෝධිසත්වයන්ගේ අබිනිෂ්ක්‍රමණ නම් වළක්වන්න බැහැ කියනවා. ස්වාමීන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය සිදු වෙන අවස්ථාවේ බොහෝ ආශ්චර්ය සිදු වුණා නේද මහ පොළොව කම්පා වුණා. මේ මිහිමඩල සලිත වී ගියා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ආශ්චර්ය දේ සිද්ධ වුණා. ඒක එතනින්නේ මේ ගමන ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි දැන් බලමු අද ඒ කාරණා සම්බන්ධයෙන් තියෙන කරුණු අපි ඊයේ කතා කළේ මේ ඒ මහාන වෙන්න යන කෙනෙකුට දැන් පැවිදි වෙන්න යන කෙනෙක් පැවිදි වෙන්න දෙන්නේ නැතුව ඇදලා ගන්න පුළුවන් කරුණු ටිකක් තියෙනවා. එහෙමයි ස්වාමී. බන්ධන. ඒ බන්ධන සින්දා ආબોධිසත්ව. ඒ නිසා ඒ ගමන ඉස්සරහටම යනවා. ඒ බන්ධන සින්දේ නැත්තම් ඇදලා ගන්න පුළුවන්. දැන් මේ මොනවද කියලා බලමු මේ බන්ධන ටික. ලෝකෙහි දස බන්ධන බන්ධන 10ක් තියෙනවා. ඒ බන්ධන 10න් බැඳුනට පස්සේ කෙනෙකුට මහාන වෙන්න බෑ. ඒ මහාන වෙන්න ගියත් ආපහු හැරිලා එනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොනවද මේ බන්ධන 10? මව් යනු ලෝකේ බන්ධනයකි. අම්මා කියන්නේ බන්ධනයක්. පියා කියන්නේ බන්ධනයක්. බිරිඳ කියන්නේ බන්ධනයක්. දරුවන් කියන්නේ බන්ධනයක්. ඥාතීන් කියන්නේ බන්ධනයක්. මිත්‍රයන් කියන්නේ බන්ධනයක්. ධනය කියන්නේ බන්ධනයක්. ලාභ සත්කාර කියලා කියන්නේ බන්ධනය. ලාභ සත්කාර කියන්නේ ඔහුගේ හොඳ නම, පැතුරුණු යසස, කරපු හොඳ රැකියා, යාන වාහන, ගෙවල් දොරවල් තිබෙන බව. ඒවාත් කියන්නේ බන්ධනය. ඒ වගේම බැඳලා ගැට ගහලා ආය ඇදලා ගන්න පුළුවන් gedෙට. ඊට පස්සේ අධිපති බව කියන්නේ ලෝකේ බන්ධනය. ඔහුගේ යටතේ පිරිසක් සිටීම. එහෙමයි ස්වාමී. ඔහුගේ අනට අනිතයි කීකරු වීම. ඒකට එහෙම වුණාට පස්සේ මහානවෙන්දාවට පස්සේ ආචාර්ය ප්‍රාචාර්යයන්ගෙන් ඊළඟට වැඩිහිටි සංඝයාගෙන් අවවාදන ශාසනා ලබන ලබනකොට ඔහුට අනිත් සංඝය යටතේ ඉන්න සිද්ධ වෙනකොට අර බන්ධනය මතක් වෙනවා. මංගේ යටතේ කට්ටිය හිතේ මගේ නේද උපදේශ ගත්තේ කියලා සමහරට ඒ සිතිවිලි කෙලවර වෙන්නේ ඔහුගේ සිවුරු තරවලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දේශනා කරනවා පංචකාම ගුණ කියන්නේ ලෝකේ බන්ධනයක්. පංචකාම ගුණ කියලා කියන්නේ මේ රාගය, අවසන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. අපි කියමු ලස්සන ගෙවල්, යස්සන වාහන, ඊළඟට ඔය මේ අඹු සැමියන් ආස්වැල් බැඳගෙන මේ ගමන් බිමන් යෑම, ඊළඟ පින්බස් දොඩන මේ තරුණ තරුණියන්, ඊළඟට ටීවී ෆෝන් මේ ඔක්කොම පංචකාමයට එක්කනේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ඇදලා බඳලා ගන්නවා. සාමාන්‍යයෙන් ගත්තොත් මහන්තේ දැන් අපිට මුණ ගැහිලා තියෙනවා සමහර ළමයි මම පැවිදි වෙන්න ආසයි ෆෝන් එක නිසා මහන් වෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එකට ඇබ්බැහි වෙලා. ඒ කියන්නේ අර ගිහි ගෘහ ජීවිතයක් අත්හැරලා බුද්ධ ශාසනයේ නැමැති උත්තරම ජීවිතයකට එන්න දෙන්නේ නැතුන් අර ෆෝන් එකකින් ගැහුවා නෑනයක් මෙයාට හෙල්ලෙන්න බැරි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට පිරිසිදු බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ෆෝන් එකක් මුල් කරගෙන ෆෝන් එකට නිවන අත්හැරියා කියලා කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයවත් ලැබෙයිද මහත්තයා? පැවිදි ජීවිතයකට හිත හැදෙද්දි පින් බලෙන් කෙල්ලෙක් නිසා ඒක අත්හැරියා කියන්නේ ස්ත්‍රියකත් නිසා නිවන අත්හැරියා කියලා කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයවත් පිටක් ලැබෙයිද? ඒ නිසා මේවා බන්ධන. ඊට පස්සේ මේ බන්ධනයන්ගෙන් බැඳුණු සත්වයෝ ගිහි ගෙයින් නික්ම නොයති. නික්ම ගියද ආපසු හැරියේති. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉදින් බෝසත්ත්වයේ අරති උපන් අවස්ථාවේ දෙවියන්ගේ වචනය නිසා නොමේරු ඥානයේ තිබියදී නොමේරු අවබෝධය දෙවියන්ගේ වචනේ සාරතිය කියන්නේ ගිහි ජීවිතයට නොඇලීම එතන. දැන් සාමාන්‍ය පැවිදි ජීවිතයේ අරතිය කියන්නේ කුසල් වලට නොඇලීම. ගිහි ජීවිතයේ අරතිය කියලා කියන්නේ ගිහි ජීවිතයට නොඇලීම. ඇති වෙලා තියෙන නිසා අර සිද්ධ වෙච්ච සිද්ධ ධාමයන්ත් එක්ක අබිනිෂ්ක්‍රමණය කළා. උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස නුවණම හොරන්නේ අවුරුදු 35යි. ඒ නිසා යතර කාලයේ දුෂ්කර ක්‍රියා විදිහට උන්වහන්සේට යම් ප්‍රතිපදාවකට අර නුවණ මෝරා යනති වාසය කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් රජුරු වහනවා. ඉතින් gedare හිටියානම් මොකද? ওই අවුරුදු 6. එහෙමයි සහන්. ඉතින් කියනවා මහරජාණනි ලෝකේ පුජ්‍යලිය දස දෙනෙක් ලාමක කරුණු ලබති. අවඤ්ඤා ලබති, නිന്ദා ලබති, දොස් ලබති, ගැරහුම් ලබති, පරිභව ලබති, අගෞරව ලබති. මේ දස දෙනා කවුද? මහරජාණන් වැන්දපු ස්ත්‍රිය ලෝකේ ලාමක වූ අවඥා ලැබති නිന്ദා දොස් ගැරවුම් පරිභව අගෞරව ලබයි. ඒතර ස්වාමියා නැතුණාට පස්සේ දෝෂාරෝපණ නිന്ദා අභූත චෝදනා එහෙමයි. ඒව එනවා ඉතින් ලෝකේ සිද්ධ වෙන දේක්. ඒතකොට යම්කිසි ස්වාමියා නැති බිරිඳක් ඉන්නවා නම් වැන්දපු වෙච්ච ඈට සමාජයෙන් කාඩන පීඩන නිന്ദා එනවනම් ඈ කල්පනා කරන්න ඕන මේක ලෝකයේ සිද්ධ වෙන දෙයක්. එහෙමයි ස්වාමීන් ඒ හිත හදාගන්න කාරණා. ඈ නිඳා ලබනවා. ඊට පස්සේ තියෙනවා දුර්වල බුද්ධලයා. දුර්වල පණක් නැති මිනිසයාට ලෝකයෙන් ගැරවුම් වෙනවා වළක්වන්න බැහැ. එහෙමයි. ඊට පස්සේ තියෙනවා ඥාති මිතුරන් නැති කාත් කවුරුවත් නැති කෙනාට නිඳා අපහාස එන එක තැන් තැන් වලින් කොන් වෙන එක ඒව ලෝකයේ සිද්ධ වෙන එකක්. ඊට පස්සේ තියෙනවා බොහෝසේ අනුභව කරන පුජ්‍යලය. යන්නේ යන තැන කනවනම් බඩ ගොස් වෙන බඩජාරිකමට ඉන්න ඒ කෙනාට ලෝකෙන් නිඳා ලැබෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි ගුරුකුලයක් නැති පුජ්‍යලයාට. ගුරුකුලයක් කියලා කියන්නේ ගුරු පරම්පරාවක් නැති. ඒ කියන්නේ Tamanට උපදෙස් දෙන පිරිසක්. ගුරුහරුකම් ගන්න තැනක් නැති අයට. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගුරුකුලයක් නැතුව දැන් මේකේ තියෙනවා ආචාර්යවරුන් නැති කෙනා නින්දා ලබනවා කියලා. ගුරුවරයෙක් නැති කෙනා නින්දා ලබනවා. දැන් අපි කියමුකෝ දැන් ඔය එක එක භාවනා පන්ති දාගෙන රට වටේ ලෝක වටේ යන ඔය උන්වහන්සේලා ටිකක් ඉන්නවනේ. එහෙමයි සර්. ඒකට ඔවුන්ට උපදෙස් දෙන්න, ඒ ඔවුන්ට වැරදි නිවන් හදන්න ගුරුවරෙක් නැහැ නේද? ඒ එහෙම නිසාම නින්දාවට බඳින්නේ නැහැ. සත්පුරුෂයන්ගෙන් නින්දා ලබන. එහෙමයි සාමි. ඒ මොකද ඉස්සර ඉඳලාම අහනවනේ ඔබගේ ගුරුවරයා කවුද කියන්නේ සාරිපුත්යන් වහන්සේ උපතිස්සයන් අහන්නේ ආසුජි සංසින් ගුරුවරයා කවුද කියලා. එහෙමයි ස්වාමී. ඒද පසුගත වේවා ප්‍රසන්න මෝණින් යුතු බුදුරජාන් වහන්සේ දකින්න රූපකහන්නේ ඔබගේ ගුරුවරයා කවුද කියලා. එහෙමයි ස්වාමී. එහෙම නේද අහන්නේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් ගුරුවරු නැති ගුරුකුලයක් නැති අයට මේ නිന്ദා ලැබෙනවා කියනවා. ඊළඟ පාප මිත්‍රයන් ඇති කෙනාට ඊට පස්සේ ධන හීන දුප්පතාට දුප්පතාට නිന്ദාපාස ලැබෙන එක වළක්වන්න බෑ. ඒක තමයි දුප්පත් වීමේ තියෙන දෝෂ. අපි කියවනේ හැම කරදරයක්ම දුප්පතාට තමයි කියලා. ඉතින් දුප්පත් වෙලා උපදින්නේ කර්මයන් නිසානේ. එහෙමයි ස්වාමී. පෝසත් මිනිහා තමයි හැම එකම කියන්නේ. ඉතින් යා පෝසත් වෙලා උපදින්නේ පින් තියෙන නිසානේ. එහෙම නේද? ඉතින් නමුත් දුප්පත් වෙලා ඉපදිලා අර ධනවත් පුජ්‍යලයන්ගේ වරප්‍රසාද දුප්පත් මිනිහා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය සමාජයේ සාධාරණ වෙන්න පුළුවන්. නමුත් කර්මානුරූපව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔහු දුප්පත් උපදින්නේ සසරේ යම් කර්මයන් නිසා. තවත් කෙනෙක් ධනවත් උපදින්නේ යම් කර්මයන් නිසා. එතකොට ධනවත් උපදින්නේ ඔහුට භවභෝග ලැබෙන පිනක් තියෙනවා නම් යන යන තැනින් ඔහුට යම් යම් දේවල් ලැබීම වළක්වන්න බෑ. එහෙමයි. දුප්පත් උපදින්නේ නොලැබීම නැමැති කර්මයක් නිසා නම් ඔහුට ලැබෙන ලැබෙන දේ නොලැබී යන එක වළක්වන්නත් බෑ. එහෙමයි සහෝ. ස්වාමීන් මේ කාරණාවේදී ලැබීම් නොලැබීම් ඉදිරියේදී තමන්න උපේක්ෂා සහගත වෙලා ධර්මයේ ඇහිම තමයි ගොඩාම හොඳ. නැත්නම් ගොඩාක් දුප්පත් අය පෝසත් අය ඊර්ෂ්‍යා කරනවා. එහෙයි. පෝසත් අය දුප්පත් අය දිහා වපරෙහිම් බලනවා. එහෙමයි ස්වාමී. පහත් කොටසව කරනවා. එහෙයි. දෙගොල්ලම කර්ම රැස් වෙනවා. ඊර්ෂ්‍යා කිරීමේ විපාක තමයි නොලබී යන එක. එහෙමයි. තවත් නොලබී යනවා. අන්නයි පහත් කිරීමේ විපාක තමයි Taman දීන ගොල්ලෙක් උපදින එක. එහෙමයි. දැක්කද කර්ම චක්‍රය කියලා කියන්නේ ඒක. ගැලවෙන්න තැනක් නැහැ සම්. ගැලවෙන්න බුදු කෙනෙක්ගේ ධර්මය කහලා මිසක් ආ. එහෙමයි සම්. ගැලවෙන්න ක්‍රමයක් නැහැ මහන්තයා. ඊට පස්සේ තියෙනවා හීන ක්‍රියා ඇති පුජ්‍යලියා. ලාමක වැඩ නරක වැඩවල් වැඩ කරන කෙනා ලෝකෙන් නිඳා ලබනවා. ඊළඟට ප්‍රයෝගහීන පුජ්‍යලියා ලෝකේ ලාමක අවඥා ලැබති. ප්‍රයෝගහීන කියලා කියන්නේ තමන් යම් වැඩක් කරනකොට ඒක ඒක උපක්‍රමශීලීව තමන්ගේ අරමුණ කරා යන්න බැරුව ලප්තනම ලුප් වෙන චරිත තියෙනවනේ. ලෝකෙන් නිନ୍ଦා අපහාස ලබනවා, ගැරහුම් ලබනවා. මහරජාණන් මේ පුජ්‍යල දස දෙනා ලෝකී ලාමක කරුණ ලබති, අවඤ්ඤා ලබති, නිନ୍ଦා ලබති, දොස් ලබති, ගැරහුම් ලබති, පරිභව ලබති, අගෞරව ලබති. මහරජාණන් මේ කරුණ 10 අනුස්මරණය කරන බෝසතුන් තුල මෙබඳු හැඟීමක් උපන්නේය. මම ක්‍රියාහීන පුජ්‍යලෙක් නොවේවා ප්‍රයෝගහීන පුජ්‍යලෙක් වැඩක් කරගන්න බැරි මිනිහේ යමක් කමක් තේරෙන්නේ නැති මිනිහේ ඒ වෙලාවේ ගන්න ඕන විසඳුම ගන්න බැරි මිනිහේ කියන කෙනෙක් නොවේවා මම කියලා හිතන කෙනා බෝධිසත්වයන්. එහෙමයි ස්වාමී. නිකමෙක් නොවේවා කියලා. එහෙයි. ඉතින් ඒ නිසා දෙව් මිනිසුන්ගෙන් ගැරහුම් ලබන කෙනෙක් නොවේවා කියලා. යම් හේ මම ක්‍රියාවට ස්වාමියා වෙන්න. ඒ කියන්නේ Taman තමයි වැඩේ කරන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ක්‍රියාවට ආචාර්යා වෙන්න, ක්‍රියාවේ අධිපති වෙන්න, ක්‍රියාශීලී වෙන්න, ක්‍රියා දූරැත්තේ වෙන්න, ක්‍රියාවේ වසන්නේම්ද, අප්‍රමාදී වාසනික වාසය කරන්නේ වෙම්ද කියලා තනියෙන් කල්පනා කළා කියනවා. කල්පනා කරලා කරපු නිසා උන්වහන්සේ සම්මා සම්බුදු වෙන්න තිබියදීම අවුරුදු 6ක් කලින් අභිනිෂ්ක්‍රමණය කළා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ඒකට ඒ කාලේ සංඝයා අතර මේ රහතන් වහන්සේ විසරදෝ මේවා ළඟ හිටියා වගේ කියන හැටි. එහෙමයි ස්වාමීනි. මහබෝසතනන් වහන්සේ අදහස් කළ දේ. අදා ඒ කියන්නේ ඒ කාලේ අරහත් පරපුරෙන් එහෙමයි. ඒක ඒවා කල්පනා වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. කතා වෙලා තියෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේලා ඒ චිත්ත චෛතසික දකිනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට රහතුන්ගේ ධර්මය අදාහ ගන්න තියෙනවා. එහෙමයි. ඉතින් ස්වාමීනි නාගසේනයන් වහන්සේ බෝසත්ත්වයේ මේ දුෂ්කර ක්‍රියා කරමින් සිටියේදී මෙසේ පැවසුවා නේද? මේ කාර්කස වූ දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වඩා උතුම් කිසි ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් මම සාක්ෂාත් කළේ නැහැ කියලා. අවබෝධය පිණිස අන්‍ය වූ මඟක් ඇද්ද කියලා බැලුවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඉච්ඡර දුෂ්කර ක්‍රියා කරලාවත් අවබෝධයක් ඇති වුණේ නැහැ. ඒ නිසා වෙන ක්‍රමයක් තියෙනවද කියලා කල්පනා කළා කියලා දැන් ওই බෝධිරාජ කුමාර සූත්‍රේ ඒ වගේ සූත්‍රවල තියෙනවා. ඉතින් කියනවා ස්වාමීනි එහෙම කිව්වේ ඒ කාලේ නිවන් මාර්ගය ගැන මොලාවකටපත් වෙලා නේද බෝධිසත්වයෝ හරියට තේරුම් බේරුම් කරගන්න බැරුන් නේද මහරජාන්නේ සිත දුර්වල කරන කරුණු 25ක් තියෙනවා ඒ එයින් හිත දුර්වල වුණාට පස්සේ චිත්තයේ කෙලෙසුන් නැසීම පිණිස මනමින් සමාධිමත් වෙන්නේ හිත දුර්වල වුණාට පස්සේ පාර තේරුණා පාර පෙනුණා හිත දුර්වල වෙලා නම් අවබෝධ වෙන්නේ නැහැ ඒ තමයි ක්‍රෝධය සිත දුර්වල කරන ධර්මයේ කී. ඊන් දුර්වල වූ සිත කෙලෙස් නැසීම පිණිස මනමින් සමාධිමත් නොවේ. ධර්මයේ හොඳට තේරෙන වැඩපිළිවෙල හොඳට තේරෙන කෙනෙක් ඉන්නවා තරහ යනවා. එහෙමයි. කොරෝදයි. එහෙමයි. ඒකේකට අවබෝධ වෙන්නේ හිත එක්තෙන් වෙන්නේ ක්‍රෝධය නිසා. එහෙමයි ස්වාමී. ඊළඟට බද්ධ වෛරය තියෙන කෙනෙකුට එයාගේ හිතත් එක්ක එක තැන් වෙන්නේ ගුණමකු බව තරංගයට වැඩ කිරීම එකට කිරීම ඊර්ෂියාව ඉරිසියාව තිබ්බොත් කොච්චර ධර්මයේ තේරුණත් කොච්චර ධර්මයේ වැටුණත් අවබෝධයක් වෙන්නේ හිත සමාධිය වෙන්නේ. හේතු ඉරිසියාව නිසා. මස්රුකම, මායාව, කපටිකම, දැඩි බව, එකට එක කිරීම මාන්නය, අතිමාන්නය, මදය, ප්‍රමාදය, නිදිමත, බත්මතය, බත් කාපු ගම යඳ මතක් වෙන එක. එහෙමයි. බස් ආපු ගමන් පොඩ්ඩක් හම්ස් වෙන එක මතක් වෙන එක. ධර්මය අවබෝධ වෙන්නේ අලස බව, පවිත මිතුරන් ඇති බව, රූප ඊළඟ රූප, ඒ කියන්නේ රූප බැලීමේ යෙදී වාසය කරනවා. රූප වහන්නේ වෙන්නදී. ඊළඟට ශබ්ද ඇසීමේ යෙදී වාසය කරනවා. මියුසික් වෙන්නදී. ගීත එහෙම. ගන්ධ ගන්ධය හොඳ හොඳ සුවඳ වර්ග වලට බැඳී ඉන්නවා. රස ස්පර්ශ සාපිපාසා බඩගින පිපාස ගැනම හිත හිතා ඉන්නවා. මහරජාණන් අරති යන සිත දුර්වල කරන ධර්මයේකී ඉන් දුර්වල වූ සිත කෙලෙස් නැසීම පිණිස මනමින් සමාධිමත් වෙන්නේ මහරජාණන් මේ 25 කරුණ නිසා මේ සිත දුර්වල වෙනවා හිත සමාධිමත් වෙන්නේ මහරජාණන් බෝධිසත්වගේ කාය සාපිපාසාවෙන් පීඩිත වුණා කෙලෙස් වලින් නෙවෙයි එහෙමයි සාම. ඒ කියන්නේ අතන කිව්වේ ආහාරයෙන් නොගැනීමම මේකේ ප්‍රශ්න කියලා. එහෙයි. ඒ සාපිපාසාවෙන් කය දුර්වල වෙච්ච නිසා හිත නිවනකට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලස් නැතිවීම පිණිස හිත එක්තෙන් වෙන්නේ නැහැ. එහෙමයි සාම. කය පීඩිත වුන නිසා කෙලස් නැතිවීම පිණිස සිත මනවින් සමාධිමත් නොවේ. මහරජාණන් කල්පලක්ෂයක් අධික කොට ඇති අසංකේ කල්පලක්ෂ හතරක් බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම උදෙසාම ඒ ඒ જાතෙන් සොය සොයා ගියේ කිම මේ අවසාන જાතිය අවබෝධ ලැබීම පිණිස උපන් අවස්ථාවේ නිවන් මාර්ග අරඹයා සිහිමුලාවටපත් වේද සාරා සංකේය කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා පෙරම් පුරලා ඒ සියලු පින් මස්තක પ્રાપ્ત වෙලා මේ ගිහි ගිහි ජීමුත් අභිනිෂ්ක්‍රමණය කරලා නිවන් දකින්නවා කියලා පටලවා ගනින්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. නිවන් දකින්න ගිහිල්ලා පටලවා ගනින්ද කියලා ඇහුවා. මෙච්චර සංසාරේ පින් බලයෙන් ඇවිල්ලා පටලවාගෙන ලක්නේ කිව්ව එතන තියෙන ආහාර ගත්තේ නැති නිසා හිත ඒක අවබෝධයට හිත දුර්වල වුණා කියනවා. එහෙමයි ස්වාමීන් මේ චාමේ තියෙන්නේ දුෂ්කර ක්‍රියාව ගැන. ඊට පස්සේ කියනවා එනමුත් මහරජාණනි බෝධිසත්වයන් හට අන්‍ය වූ මඟක් ඇත්තේද යන සංඥා මාත්‍රයක් ඉපදුනා කියලා. එහෙමයි. වෙනත් ක්‍රමයක්වත් තියෙනවද කියලා. මහරජාණන් බෝධිසත්වයන් ඉපදී මාසයක දරුවෙකු සිටියේදී ශාක්‍ය වංශික පිය රජුගේ වම් මඟුලේ සිසිල් දඹරුක් සෙවණේ පළඟක් බැඳ වාඩි වී කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක ਵਿਚාර සහිත වූ ප්‍රීති සුඛයේ ඇති ප්‍රථම ධානය උපදවාගෙන වාසය කළේය. හතරවෙනි ධ්‍යානයේ දක්වා උපදවාගෙන වාසය කළේය. ඒ කුඩා අවදීන් ස්වාමීන් මේ තියෙන්නේ කීයද වයස? මාසයයි. මාසයයි. එහෙමයි ස්වාමීන්. මහත්ය මාසයක දරුවෙක් ගැන හිතන්නකෝ. එහෙයි. මේ අద్భుත දේවල්. සාමාන්‍යයෙන් අපි චිත්‍රවලින් සහ ඒ වගේ දැකලා තියෙන අවුරුදු 3ක 4ක 5ක නේද? ලොකු දරුවෙක් නේ. එහෙයි. මාසයක් මේවා ආශ්චර්ය කරුණු අద్භූත කරුණුනේ. එහෙමයි ස්වාමීනි. මාසයක පුංචි දරුවෙක් හතරවෙනි ධ්‍යානෙ දක්වා ඉපදුවා. ඉතින් කියන්නේ මාසයක් වෙලා ඉඳන් හතරවෙනි ධ්‍යානෙ දක්වාම හිත වැඩව ඇදුවා නම් මාසයක් වයසේදී එහෙමයි මේ අභිනිෂ්ක්‍රමණය කළ 29 වෙනි වියේදී අවුරුදු 35 දක්වා ඒ ගිය ගමනේදී පටලැවෙයිද කියලා හෙවි. නේද? අපිට නම් අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බෝධිසත්ව කාලේවත් පටලවාගෙන නෑ. එහෙමයි. වැරදි නෑ. දෝෂ නෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බෝධිසත්ව කාලේවත් එහෙමයි ස්වාමීනි. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේක විස්තර කරපු ගම ස්වාමීනි තා යහපති. නාගසයන්න් වහන්සේ මම මේ ආයතනයෙන් මේක පිළිගනිමි කියලා ගොඩාක් සද්ධාවට ඒ වගේම ගොඩාක් යහපතට ඊළඟට ගොඩාක් චිත්ත ප්‍රීතියට රැවිතුමාපත් වුණා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ හොඳට කල්පනා කරන්න මේ බලන්න අපි නොදන්න කාරණානේ. මමත් පොතකින් කලින් කියවලා තිබෙන්නේ මේ වප්මංගුල තිබ්බේ කීයේ වයසේදී කියලා. ඉතින් ඒ නිසා අපිට සම්පූර්ණයෙන් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව පවා ගොනු කරගන්න ලැබෙනවා මේකෙන්. එහෙමයි ස්වාමීනි. ඒක මහා ලැබෙන භාග්යයි. මහත්ය අපි ඔක්කොම චරිතගත එහෙම මෙහෙන් ඇහිච්ච ඒවාගෙන් බුද්ධ චරිතය දන්නවා මිසක් හරියටම මේ මේ වගේ පොතකින් කියවලා කියවලා රහතුන්ගේ ධර්මයෙන් එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලාගේ ධර්මයෙන් බුද්ධ චරිතය ඉගෙන ගන්න ලැබෙන කොච්චර භාග්යද නේද? දැන් අපි දන්නේ නැහැ ස්වාමීනි අර මේ නෙලියන්ගේ විප්‍රකාර දැකලා දැකලා මානසිකාර කරනකොට මේ මාර්යා ආවි කියලා නේද? එහෙමයි සර්. ඉතින් ඒකයි දැන් මේ විස්තරයි මෙතෙක් සිද්ධ වෙච්ච විස්තරයි. බෝධිසත්වයන්ගේ ජීවිතේ හොඳට කල්පනා කරලා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ ගැන ආමෝතු අද්භූත ආශ්චර්යමත් ප්‍රසාද ජනක අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන ගෞරවයක් තියෙනවා. දැන් මේ ඇති උනේ ගෞරවයක්. ඒ තමයි බෝධිසත්ව කාලෙවත් පටලවිච්ච තැනක් නැහැ. එහෙමයි සාම. මාසේ ඉපදිලා මාසෙන් 4 වෙනි ධ්‍යානෙ වඩනවා. එහෙමයි. ඉපදිලා මාසෙන් 4 වෙනි ධ්‍යානෙ වඩනවා. මේ 60 පැනපු මිනිසෙකුටවත් හිත එකඟ කරගන්න පුළුවන් අද කාලේ. එහෙමයි සාම. එතකොට බලන්නකෝ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ මහ බෝසත්යන්ගේ ජීවිතයේ තියෙන යහපත ස්වාමීන් වහන්සේ අර අබිනිෂ්ක්‍රමණයට හිත් පහළ වෙන විට ඒට බාධා පමුණන කාරණාවන් හැලෙන්නේ නැතුව ඍජුවම මාම ස්ථේනේ පිටතම ඒක තමයි ඒකත කොන්දපණ ගතිය එහෙමයි ස්වාමීන් ඒ කියන්නේ මහ බෝධිසත්වයන්ද gederin අබිනිෂ්ක්‍රමණය කරනකොටම මන්ද තුනක් ප්‍රහාණය වුණා ජීවිත මන්දේ එහෙමයි ස්වාමීන් ඒ නිසා එක බත් ඇටයක් එක හාල් ඇටයක් වළඳලා දවස් 15ක් ඉන්නකොට මම මැරෙයිද කියලා හිතුන්නේ නැහැ ඇයි ජීවත් වෙන ආසාව ග්‍රහණ වෙලයි ගෙදරින් ආවේ? එහෙමයි. ආෝග්‍ය මදය. මම එක බත් ඇටයක් විතරක් කනකොට ඊළඟ ගවයන්ගේ මුත්‍රා, ගවයන්ගේ අසුචි ගන්නකොට මම මේ වගේ ලෙඩ වෙයිද? මම මේ කොළ කනකොට පොතු කනකොට ලෙඩ වෙයිද කියලා හිතුන්නේ නැහැ. ඇයි ඒ? ලෙඩ නොවෙනවා කියන මදේ ප්‍රහාණ වෙලයි gederin අදීතිත්. එහෙමයි සාමි. ඊළඟට මම මේ දවස් 15කට වතාවක් එක හාල් එකක් වළඳනකොට මේ ගස්වල පොතු කනකොට ආහාර නොගෙන ඉන්නකොට මගේ ශරීරයේ දුර්වර්ණ වෙයි. ලස්සන නැති වෙයි, මහත නැති වෙයි, කෙට්ටු වෙයි කියන සිතුවිල්ලක් ආවේ නැහැ. ඇයි යෞවන මදේ ප්‍රහාණය වෙලායි. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේගේ අබිනිෂ්ක්‍රමණය මේ තුන් ලෝකෙම සවිත කරූප එකක්. අනේ ඒ නිසා අපිටත් ඇත්තටම මේ කාමයන්ගේ සදාටම අත්මිදින්න නැත්තම් ඒක ශිෂ්ටයි. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සැබැහැති දායකත්වයේ දරන්නේ බදුල්ලේ පදිංචි පින්වත් පිරිසක් විසින් මේ පින්වත් හැමදෙනාම ඊටම මෙත් සිතින් අපි සිහිපත් කරගන්නේ දැන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට පින් දීලා තවදුරටත් දහම් කාරණා අහලා දැනගනිමු ස්වාමීන් අවසරයි ඔව් පින්වත් මහත්තයා අපි අබිනිෂ්ක්‍රමණය ගැන කතා කළේ උත්තම අබිනිෂ්ක්‍රමණය. ඉතින් ওই වාගේ බුදුරජාණන් වහන්සේගේ අබිනිෂ්ක්‍රමණය වර්ණනා කළා ඒ අබිනිෂ්ක්‍රමණය කියන ආනුභාවය උච්චිත විදිහට නම් විස්තර කිරීමක් වෙන තැනක නෑ. එහෙමයි ස්වාමීනි. අද කාලේ මිනිසුන්ට එහෙම එහෙම එකක් කරගන්නත් බෑ. අද කාලෙත් ගොඩාක් මිනිසුන්ට මේ ස්ත්‍රී රූපයි ඊළඟට මේ ස්වභාව ධර්මය ඕවා ගොඩාක් වර්ණනා කර කර යනවා මිසක් මේ නික්ලේශී මුනිවරු ඒ උත්තමයන්ගේ ජීවිත අනේ මේ ලෝක සත්‍ය වර්ණනා කරනවා නම් ඒ අතන බොහෝ කුසල් රැස් වෙනවනේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හැකියාවෙනුත් පින් රැස් වෙනවා. ඉතින් අපිට ඊළඟට තියෙන මාතෘකා මේ කොටසකින් කරන්න බැරි වෙනවා කාණ්ඩණි වෙනවා. එහෙමයි. ඒ නිසා මම අතර මේ මේ ඉතුරු මේ ආඩහොරාවේ අපිට කරන්න මම 123 වෙනි පොත් පිටුවේ චෛත්‍ය ප්‍රාතිහාර්ය පිළිබඳව කතා කියන කොටස පෙළගත්තා. එහෙමයි ස්වාමී. මේ තුන්වෙනි පොත් වහන්සේගේම අවසරයි. 123 වෙනි මේ මේ පිටුව ඒකේ තියෙනවා චෛත්‍ය ප්‍රාර්ථනා. මේකත් හරි ලස්සන කාරණාවක්. දැනගත යුතුම කාරණාවක්. ඒ තමයි අහනවා ස්වාමීන් නාගසේනියන් වහන්සේ පිරිණිවන්ටපත් වූ සියලු රහතන් වහන්සේලාගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්ය වෙනවද? නැත්නම් ඇතන් රහතන් වහන්සේලාගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්ය වෙනවද? එහෙමයි. ධාතු චෛත්‍ය වලින් කොහොමද ප්‍රාතිහාර්ය වෙන්නේ කියලා අහනවා. හැම රහතන් වහන්සේගේ නමක්ගෙම වෙනවද නැත්නම් හැම චෛත්‍යයකම ප්‍රාත්‍යහාර වෙනවද නැත්නම් ඇතන් චෛත්‍යවල විතරද මහරජාණෙනි ඇතන් රහතුන්ගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාත්‍යහාරය සිදුවේ ඇතන් ධාතු චෛත්‍යයන්ගෙන් එසේ නොවේ කියන ස්වාමිනී කවර රහතුන්ගේ ධාතු චෛත්‍යයෙන්ද ප්‍රාත්‍යහාර හැම චෛත්‍යයකින් වෙන්නේ එහෙමයි සාම හැම චෛත්‍යයකම ප්‍රාත්‍යහාරය වෙන්නේ නැහැ ඒ වගේම හැම රහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලාගෙම වෙන්නේ නැහැ. එහේ ස්වාමීන්. දැන් මෙතන මේ රහතන් වහන්සේලාගෙනම අහනවා. ඒකට හේතුව මම හිතේ ඒ කාලේ ඒ කාලේ වෙනකොට තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප ස්වල්පය තිබ්බේ. එහෙමයි ස්වාමී. රහතන් ඇයි දස ස්තූපනේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා විශේෂයෙන් මුල් කාලේ ස්තූප 10ක තිබ්බේ. එහෙමයි ස්වාමීන්. ලෝකෙම ස්තූප 10ක. අජාසත් රජුරන්ගේ මැදිහත් වෙමින් එහෙම විස්තර කියන්න අපහසුයි. අජාසත් රජුරන් මගදී එක ධාතු සැයක් හැදුවා. එහෙමයි ස්වාමීන්. ඊළඟට කපිලවස්තු එක ධාතු සැයක් හැදුවා. එහෙයි. ඊළඟට විශාලාවේ ලිච්ඡවීන් එක ධාතු සැයක් හැදුවා. ඒ වගේ රටවල් අටකට ඊළඟට ධාතු බෙදපු වාදනයේ තැන්පත් කරලා තුම්බ ස්තූපේ හැදුවා. එහෙමයි. චිතකයේ දර අඟුරු තැන්පත් කරලා අංගාර ස්තූපේ හැදුවා. එහෙමයි. ඔය තමයි ධාතු සෑවා. එහෙයි. සුවල්පය ගොඩාක් ස්තූප තිබ්බේ රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දැන් අහනවා දැන් මෙතනදී අපි අපි අපි සමස්තයක් වශයෙන් චෛත්‍ය කියන එක ගමු. අවශ්‍යයි ස්වාමී. ඒ කියන්නේ අද අපි ගත්තොත් එහෙම හැම ස්තූපයකම වගේ ਸਰවඥ ධාතු තැන්පත්නේ. එහෙමයි. දැන් අපි අඟුලිමාල මහසෑය හදනවා. අඟුලිමාල මහසෑයේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වෙනම තැන්පත් වෙනවා. එහෙමයි ස්වාමීන්. හැබැයි අඟුලිමාල සෑයේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ හැර වෙන රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ නැහැ. එහෙමයි. ඒක විශේෂයක්. එහෙමයි. හැබැයි ਸਰවඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අනිවාර්යෙන් තැන්පත් කරනවා. එහෙමයි ස්වාමීන්. ඒ අඟුලිමාල මහසෑය භාග්‍යතුන් වහන්සේ උදෙසා වුත් අඟුලිමාල මුනිතුමෝ උදෙසා වුත් මහසෑය. එහෙමයි ස්වාමීනි. නමුත් හුදෙක් අඟුලිමාල කියන උතුම් ශ්‍රී නාමය ඒ ස්තූපෙන් ලෝකිත ප්‍රකට වෙනවා. එහෙමයි ස්වාමීනි. තේරෙනවා. එහෙමයි. ඒකයි. ඉතින් ඒ නිසා දැන් අහනවා හැම චෛත්‍යයකින්ම ධාතු ප්‍රාතිහාරය වෙන්නේ සමහර චෛත්‍ය වලින් ප්‍රාතිහාරය සිද්ධ වෙනවා. දැන් අපේ අද කාලේ තියෙන ප්‍රාතිහාර්ය සිද්ධ වෙන යම් තැනකටද එතෙන්ද දුවනවන්නේ. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ අපි කාගේ හිතවල ස්වභාවය අපි කවුරුත් කැමති එහෙමනේ. ඊට පස්සේ කියනවා මහරජාණනි එකට හේතු තුනක් තියෙනවා කියනවා. අදිෂ්ඨාන තුනක්කින් තමයි මේ කියනවා මේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ. ප්‍රාතිහාර්යයක් වුණොත් යම්කිසි සෑයක ඒ අදිෂ්ඨාන තුනකින් කියන එක වෙන්නේ. පළවෙනි එක තමයි මහරජාණන් මේ බුදු සසුනේ රහතන් වහන්සේ වැඩ සිටියේදී දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් මෙනම් චෛත්‍ය ප්‍රාතිහාර්ය වේවායි අදිෂ්ඨාන කරන සීක. රහතන් වහන්සේලා පිරිනවම් පාන්න කලින්ම අනාගතේ බලලා ඒ ධාතු සෑයෙන් ප්‍රාතිහාර්ය සිද්ධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. උන්වහන්සේගේ අදිෂ්ඨානය නිසා ධාතු චෛත්‍ය ප්‍රාතිහාර්ය සිදුවේ. මෙසේ පිරිණිවිගේ රහතන්ගේ අදිෂ්ඨාණයෙන් එම ධාතු චෛත්‍ය ප්‍රාත්‍යාර වේ. එහෙමයි. දැන් ගත්තොත් එහෙම ස්වර්ණමාලි මහසෑරජානන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගේ බුදු සිරුර මැවුනේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන්. එහේ ස්වාමීනි. තූපාරාමේ අකුධාතුන් වහන්සේගේ යමක මහ ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන්. එහේ. ජයසිරි මහ බෝධීන් වහන්සේ මහා මහ බෝධීන් වහන්සේගෙන් තෙමේම වෙන් වෙලා තනියෙම වෙන් වෙලා මුල් ඇදී ආකාශයට පැන නැගී නිල්වන් රැස්වි දේවී බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානය. එහෙමයි ස්වාමීනි. ඒකෝට ඒ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ බුද්ධ අධිෂ්ඨානයේ මුද්‍රජනන් පිරිනවම් පෑවට පස්සේ. එහෙමයි. පැහැදිලි නේද? ඊට පස්සේ තවද මහරජාණෙනි දෙවිවරු මිනිසුන් කෙරෙහි අනුකම්පාව එන රහතන් වහන්සේලා ගත්තොත් එහෙම රහතන් වහන්සේලා තදිෂ්ඨාන කරනවා මේ ප්‍රාතිහාර්ය මේ ශයෙන් සිද්ධ වේවා කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ස්තූපවල ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. තවද මහරජාණෙනි දෙවිවරු මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් පිරිණිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍ය ප්‍රාතිහාර්ය දක්වති. මේ ප්‍රාතිහාර්ය නිසා සද්ධර්මයේ කෙරෙහි ස්ථිර සද්ධාාවක් ඇති කරගන්නේය. මිනිසු ප්‍රසන්නව කුසලයේ බොහෝසේ වැඩෙන්නාහුය කියාය. මෙසේ දෙවියන්ගේ අදිෂ්ඨාන වශයෙන් පිරිණිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍ය වලින් ප්‍රාතිහාර්ය සිද්ධ වෙයි. දැන් අපි ගත්තොත් එහෙම මේ රහත් දෙවිවරු නිසා කියලා අපි උපවාන මහරහතන් වහන්සේගේ සසර ජීවිතය ගත්තොත් එහෙමයි ස්වාමීනි. ඒ උපවාන මහ මහරහතන් වහන්සේ කලින් ජීවිතයක ධාතු ස්තූපයකට දුප්පත් කෙනෙක් වෙලා ඉපදිලා පූජා කරන්න දෙයක් නැතුව තමන්ගේ උතුරු සලුව මේ උණ ලියක ගැට ගහගෙන චෛත්‍ය වටේ ගෙනියනවා. ඊට පස්සේ චෛත්‍යෙට හේතු කළ පූජා කරනවා. ඒකට ඒකේ මිනිස්සු පහදවල සද්ධාව වැඩි කරන්න ඒ සෑය රකින්න යක්ෂයෙක් හිටිය අභිසම්මත කියලා. ඒ යක්ෂයා අර පූජා කරපු කොඩිය ආකාශයට අරගෙන මේ ආගේ හිත පහදවන්න ඕන කියලා සෑය වටේ අරන් ගියා. ඒතර ගෙනියන කෙනෙක් පේන්නේ කොඩියක් පේනවා චෛත්‍ය වටේ කරගෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකට මහා පැහැදීමට සද්ධාවටපත් වෙලා මේ ඒ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයෙන් සුගතිය ඉපදිලා අපේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයට වන උපවාන මහරහතන් වහන්සේ උන්වහන්සේ කොඩියක් පූජා කරපු පින්බලයටයි ඒ තේජස්ටයි දෙවි කෙනෙකුටවත් මේ ඇඟ සිසාරා බලන්න බෑ. එහෙමයි සර්. දැන් දෙවියන්ට පුළුවන් මිනිස්සු කෝටියක් හිටියත් කෝටියකට පිටිපස්සෙන් යමක් තියනවාද? ඒ දේ දිහා මිනිස්සු සිසාරා විනිවිද බලන්න පුළුවන්. එහෙමයි. උපවාන මහරහතන් වහන්සේගේ ශාරීරික විනිවිද බලන්න බෑ. ස්වාමීන් පිරිනවන් මංචකයේදී පිරිනවන් මංචකයේදී ඒකනේ බුදුරජාණන් වහන්සේ උපවාන සාන්නාන්සේට ඉස්සරහින් අයින් වෙන්න කියන්නේ. එහෙමයි. දෙවියන්ට බලන්න බෑ. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ දැන් තියෙනවා එක එක දැන් සෝමාවතී දාන රැස් විහිදෙනවා ප්‍රාණජහන සිද්ධ වෙනවා. ඉතින් රහතන් වහන්සේ නමකගේ අදිෂ්ඨාන වෙන්නත් පුළුවන්. නන් නැතුව ඒ ශෑය හදපු නකුල කියන රාජකුමාරෙක් හිටියා. ඒ නකුල රාජකුමාරයාගේ ඒ එතනින් පස්සේ ඔහු ගිය ලෝකේ ඉඳලා ඔහු ප්‍රාතිහාර්ය පානවා වෙන්නත් පුළුවන්. එහෙමයි. ඉතින් ඒ වාගේ දැන් තමන්ගේ ශෑය බබලනකට කවුරුත් කැමති නේ. එහෙමයි. ඒ වාගේ තමයි ඉතින් ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්ය අපිට ස්ථිරම අපිට මෙහෙම දිවසින් දකිනවා වගේ අපිට කියන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ අපිට මේ මේ අහලා කියලා තියෙන කරුණුත් එක්ක ඔය කියන්නේ. ඒ වගේ දෙවිවරු නිසා ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෑයට අධිග්‍රහිත දෙවිවරු. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් බෝධීන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ අපි කියමුක අහවල් තැන බෝධිආනුභවයි. අහවල් තැන බෝධිආනුභවයි කියලා අපි කියනවානේ. දැන් අපිට අනුරාධපුර උඩමළුවේ බෝධින් වහන්සේ දක්ෂිණ මහ බෝධින් වහන්සේ විශේෂයි. අෂ්ටඵල දෙතිස්ඵල බෝධින් වහන්සේලා විශේෂයි මිහිඳු මහ රහතන් වහන්සේ රෝපණය කරපු. එතකොට ඒ සියල්ලම ජයසිරි මහ බෝධින් වහන්සේලානේ. එතකොට එතනින් මෙහි තියෙන බෝධින් වහන්සේලා එක බෝධියකට අනිත් බෝධිය ආනුභාව සම්පන්නයි කියලා වෙන් වෙන්නේ ඒ බෝධියට අධිග්‍රහිත දේවතාවුන් වහන්සේ නිසා. එහෙමයි. ඒ බෝධීන් වහන්සේලාට අධිග්‍රහිත දෙවිවරු තමයි මේ බෝධීන් වහන්සේලාගෙන් පතන පතන දේවල් එහෙම කරන්නේ. බෝධීන් වහන්සේ නමක් මහත්ය විරාජමාන වැඩි ඉන්නේ පින් පුරවන්න. එහෙමයි ස්වාමී. බුදුගුණ සිහි කර කර වඳින්න මේ ජයසිරි මහ බෝසෙවනේ නේද දසබල ඥාන උපදවි කියලා දසබල ඥාන සිහි කරන්න ඕන. විසරද ඥාන නව අරහදි බුදුගුණ බුදුරජාණන් වහන්සේ සසරින් එතර වෙච්ච හැටි ඒ බෝසෙවනේ අවබෝධ කරගත්තා වූ පටිච්ච සමුප්පාදය එහෙමයි. ඒ වාගේ ධර්මයේ සීකරලා පුද පූජා කියලා පින් පුරවා ගන්නයි ජයසිරි මහ බෝධින් වහන්සේ නමක් පහළ වෙන්නේ. එහෙමයි. ඒතර බෝතම් බාරහාර වීමේ ඒවා වෙන්නේ ලෙඩ දුක් සමීප වෙන්නේ කරදර මේ මං හැරෙන්නේ නැති වෙච්ච මොන ගැහෙන බෝධින් වහන්සේට බාරාර වෙලා ඒ වෙන්නේ බෝධියට අරක්ගත්තු දෙවියා නිසා එහෙමයි සම්. ඒතර දෙවිවරුන්ගේ ආනුභාවය අඩු වැඩි භාවයත් එක්ක බෝධීන් වහන්සේලා වැඩ ඉන්න තැන් අනුව ආහවල් බෝධිය අනුභවයි කියලා කියනවා. එහෙමයි. නැත්නම් ඒ හැම බෝධියක්ම සම්බුදු වෙන මොහොතේ සේවල සැරසූ ජයසිරි මහ බෝ පරම්පරාව. එහෙමයි. පැහැදිලි නේද? එහෙමයි. දෙවිවරු නිසා ප්‍රාතිහාර සිද්ධ වෙනවා කියලා මේ කියන්නේ. එහෙමයි. ස්වාමීන් දැන් ඔබ වහන්සේ කියව පරිදි අර ඊට සකසා භාග්‍යතුන් වහන්සේපත් කරගෙන යුතුය ඥාන සම්පත්‍ති සිහිපත් කරලා බෝධින් වහන්සේ සකසා වන්දනා කරලා දෙවියන්ට මේ ස්ථානයේ ඉන්න දෙවියන්ට උනත් පින්පෙත් දීලා පින්ක හොඳට වන්දනා කරලා දසබල ඥාන විසර ඥාන නවආරාදී බුදුගුණ පටිච්චසම්පාදිය ආදී සජ්ජායනා කරලා ගැඳලා ටිකක් බණ භාවනා කරලා ඒ පින් ඒ වෘක්ෂයේ අධික්‍රීත දේවතාවුන් වහන්සේට භූමිය රකින්න දිවුරුන්ට දීලා ඔන්න තමන්ගේ කාරණාව සිහි කළා නම් ඒක සාධාරණයි. ඒක වරදකුත් නෑ. කොමක් තෙහි ඇති වරදනේ? එහෙමයි. මේ අපි මේ ප්‍රාතිහාර්ය ගැන කියන්නේ මේවා හරි වැරදි කතාවක් නෙමෙයි මෙතන මේ අපි නේද? ඒ නිසා බෝධින් වහන්සේ නමක්ගෙන් යමක් ඉල්ලීම වැරදි කියනවා නෙමෙයි මේ. ඒ ලෝකේ තියෙන දේ මෙහෙමයි පින්වත්නි මුලා විය යුතු නෑනේ. එහෙමයි. ඇත්ත ඇස සැටින් දැනගත යුතුයිනේ. එහෙමයි ස්වාමීනි. ඒක ස්තූපයක් වුණත් තියෙන්නේ පින් පුරව ගන්න. එහෙමයි ස්වාමීනි. දැන් ස්වර්ණමාලේ මහසෑයේ විශේෂ ශ්‍රී සර්වඥ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සම්බුද්ධ සිරුර මවාගෙන වැඩ ඉන්නවා. එහෙමයි. එතකොට එතෙන්ද ගිහිල්ලා ජීවිතේ පුදනකොට වඳිනකොට පුදනකොට අර තුමු ලෝකෙම නැති මහා ආශ්චර්යයක් ඒ ශායේ තියෙන නිසා පුදුම ආශිර්වාදයක් ලැබෙනවා. එහෙමයි. තිස්පැයේම දෙවරු නිතර එතන වඳින පුදන නිසා එතන මිනිසුන්ට කරන කන්නලව කියන දේවල් දෙවරුන්ට ඇහෙනවා. එහෙමයි. ඒ විදිහට දෙවරුන්ගේ උපකාර ලැබෙනවා. දැන් අපි ලියමනාවක් වුණත් හරියට හරි තැනකට ගිහිල්ලා දුන්නා නම් ඒක කෙලින්ම ලැබෙනවනේ කෙනාට. එහෙමයි සම්. දැන් අපි කියමුකෝ ඔන්න ඇමති කෙනෙකුට ලියුමක් යවන්න ඕන නම් ඒ කෙලින්ම වටෙන් පිටින් රවුමින් යවන්න නැතුව කෙලින්ම ඇමති මුණ ගැහිච්ච තැනම දුන්නා නම් හරිනේ. ඉක්මනට වැඩ කරනවනේ. ඒ වගේ තමයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලා නිතරම එන තැන තමයි ස්වර්ණමාලි සෑය. ඒ නිසා එතනදී යමක් දෙවිවරුන්ට සිහි කරනකොට ඒක දෙවිවරුන්ට දැනෙන ස්වභාවය වැඩි. එහෙමයි සර්. ඒකයි රුවන්වැලි මහසෑයේ දෙවිවරු සම්බන්ධයෙන් තියෙන්නේ. 30 පැයේම දෙවිවරු නම් වඳිනවා දෙවිවරු නැති නැති වෙලාවක් නම් නෑ මහසෑයේ. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් ඉන්නවා. 30 පැයේම එක මොහොතක් නෑ මහසෑයේ දෙවි කෙනෙක් නැති වෙලාවක්. එහෙමයි. ඒකයි රුවන්වැලි මහසෑයේ තියෙන අනුභවය. නමුත් රුවන්වැලි මහසෑය කියන්නේ දේවාලයක් නෙවෙයි. අවසරයි ස්වාමීන් එහෙමයි. රුවන්වැලි මහසෑයේ තියෙන්නේ පින් පුරවා ගැනීම පිණිස. තේරෙනවනේ? ඒකට හැබැයි දේ රුවන්වැලි මහසෑයේ තියෙන තව විශේෂයකුත් තියෙනවා. අවසර රුවන්වැලි මහසෑයේ සබ්දවිඳුගේ රූපය අඹලා තියෙන ඇතුළ. එහෙයි. ඒකට එහිලා ප්‍රසන්න වූ සබ්දවිඳු තමන්ගේ දිව්‍ය තේජස අර දේව රූපයට බැස්සෙව්වා. බල කළා කියන්නේ ඒ රූපේ බල වෙනවා. එහෙමයි. තේරුණාද? දැන් අපි හිතන්නකෝ මෙහෙම මේ සෝ මේ කොහෙද සිරිපා වඩම්මන සමන්දේව රූපේ තියෙනවා. ඒකට වෙන සමන්දේව රූප වලට වැඩි ඒ දේව රූපේ විශේෂයක් තියෙනවා. කියලා මිනිස්සු සලකනවා. තේරෙනව නේද? එතකොට ඒ වගේ එක එක දිවුරුන්ගේ මේ රූපේ බලය වැඩි කියලා. එතකොට ඒවා ඊළඟට තමයි සතර වරන් දෙවියන්ගේ රූප තියෙනවා රුවන්වැලි සෑය ඇතුලේ. එතකොට සතරවරන් දෙවියන් තම තමන්ගේ දිව්‍ය තේජස අර රූපේට මේ ආරෝපණය කළා. එහෙයි. ඊළඟට සෙන්පති දෙවරුන්ගේ රූප තියෙනවා රුවන් ඇවිසය ඇතුලේ. එහෙමයි. එතකොට මේ සෙන්පති දෙවරු තමන්ගේ දිව්‍ය තේජස අර රූපේට ආරෝපණය කළා. ඒක දෙවිවරු 이르දීන් කරන එකන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා අපිට කියන්න දෙරෙන්නේ නැහැ. ඒක ආරෝපණය කළා. එතකොට ඒ ඒ දිවි ඒකට කියන බල ගන්නවා කියලා. ඒ නිසා රුවන්වැලි මහා සෑයේදී සද්දෙවිඳුට සතරවරන් දෙවියන්ට සෙන්පති දෙවරුන්ට යමක් සිහි කළොත් එහෙම ඒ පණිවිඩය වැඩ කරනවා ඉක්මනට. එහෙමයි. හේතුව මේ මහා සෑයේ දෙවරුන්ට සංවේදී ආකර්ෂණයක් තියෙන නිසා. ඒ ඔවුන්ගේ සංකේතය ඇතුලේ තියෙනවා. එහේ ස්වාමීනි. ඒ නිසා රුවන්වැලි සෑයේ විශේෂයක් තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව අපි ඒ විදිහට තේරුම් ගත්තේ දෙවිවරු නිසා ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා මේ ස්තූපවල. තවද මහරජාණෙනි නුවණැති වික්ත දැනමුතු බුද්ධ සම්පන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රද්ධාවෙන් ප්‍රසන්නව නුවණින් කල්පනා කොට සුවඳ මල් හෝ වස්ත්‍ර හෝ එක්තරා දෙයක්ගෙන කිසිවක් අදිෂ්ඨාන කොට මෙසේ වේවායි කියා රහතුන්ගේ ධාතු චෛත්‍යයට පූජා කරයි. ඔහුගේ අදිෂ්ඨාන වශයෙන් පිරිණිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍ය ප්‍රාත්‍යහාර සිදුවේ. මෙසේ මිනිසුන්ගේ අදිෂ්ඨාන වශයෙන් පිරිණිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍ය ප්‍රාත්‍යහාර සිදුවේ. යම්කිසි දෙයක් පූජා කළා මේක මෙසේ වේවා කියලා චෛත්‍යට පූජා කරනවා. පූජා කරපු ගමන් එයාගේ ශ්‍රද්ධාවේ බලයට ඒක පේනවා. ඒක අද යම් දෙයක් පූජා කළා එහෙම පතන්න බැරිද? පුළුවන් නේද? මේකේ විස්තරයක් තියෙනවා. තවද මහරජාණෙනි නුව නැති වියක්ත දැනමුතු බුද්ධි සම්පන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සද්ධාවෙන් ප්‍රසන්නව නුවණින් කල්පනා කොට එහෙමයි නුවණින් කල්පනා කොට මල් හෝ වස්ත්‍රයක් හෝ එක්තරා දෙයක් අදිෂ්ඨාන කරලා පූජා කරනවා ප්‍රාතිහාර්ය බලන්ඩ මැජික් බලන්ඩ නෙවෙයි මොකක් හරි හේතුවක් ඇතුවයි අදිෂ්ඨාන කරන්නේ දැන් දලදා වහන්සේ කිනිහිරේ ගිලුණාට පස්සේ පන්දි රටේ හිටපු උපාසකේ සම්බුදු ගුණ කියලා ස්වාමීනි දන්ත දාසුන් වහන්සේ මේ මේ මිත්‍යා දෘෂ්ටියන්ගේ මිත්‍යා දෘෂ්ටි බැහැරකොට ඔබ වහන්සේ ආකාශේ වැඩ සිටිත්වා කියලා එතුමාගේ ශ්‍රද්ධාවේ බලයට ආකාශේ වැඩ ඉන්නවනේ. එහෙමයි. ඒක එතුමාට ඕනනේ දලදා වහන්සේගේ මැජික් බලන්නද නෑනේ. හේතුවක් හේතුව යදිෂ්ඨාන කළේ. එහෙමයි ස්වාමීනි. එතකොට දේවානම්පියතිස්ස රජුරවන්ට අකුධාතුන් වහන්සේ බුදු කෙනෙක්ද කියලා බලන්න උවමනා වුණා. ඊළඟ දේවානම් පිටිස්ස රජු හිතුවා අපි මඟුල් ඇතා ධාතුන් වහන්සේට දන ගහනවා නම් අල්ලාගෙන ඉන්න ශේසත ධාතුන් වහන්සේගේ පැත්තට නැමෙනවා නම් කොච්චර හොඳද කියලා. ඒක රජතුමාට අර ඒක පළවෙනි සිද්ධියනේ ධාතුන් වහන්සේ නමක් දකින්න. ඒ සිද්ධියත් එක්ක මේ ඇතා දන ගැහුවා. ඊළඟට කුඩේ නැමුණා. ශ්‍රද්ධාවත් එක වෙන්නේ. අද කාලේ තියෙන ප්‍රශ්න තමයි ශ්‍රද්ධාවේ තියෙන ප්‍රශ්න. මේක මේ බණක් අහලා ප්‍රාතිහාර්ය බලන්න ඕනේ කියලා ඡායයකට මල් ටිකක් පූජා කරලා ඒ රැස් වී දේවල් කිව්වට හරියන්නේ නැහැ. එතන තියෙන අනුවණකම. මැජික් බැලීමේ ලාමක ආසාව. එහෙමයි ස්වාමීන්. ඊළඟ දුටු ගැමුණු රජුරන්ට උවමනාවක් වුණා. තමන්ගේ ශ්‍රද්ධාව සත්‍ය නම් ඊළඟට මේ බුදු සසුන පවතින තුරා මේ සෑයෙන් ලෝකෙට සෙත් වෙනවා නම් එහෙමයි මේ සෑය භාග්‍යතුන් වහන්සේ ලෝකෙට අනුකම්පාසගත නම් මේ ද්‍රෝණයන් ධාතුන් වහන්සේලා පිරිනවම් පාප ස්වභාවයෙන් බුදුරුව මෙවීවා කියලා. එතකොට ධාතුන් වහන්සේලා කරඬුවෙන් අයින් වෙලා දැන් රුවන්වැලිසෑය ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩින්නේ කරඬුවක නෙමෙයි. එහෙමයි ස්වාමී. කරඬුවෙන් අයින් වෙලා ඒ ධාතුන් වහන්සේලා බුදු සිරුර විදියට හැදිලා ඒකේ 이르දියෙන් මස් හැදිලා ඊර්ධියෙන් ලෝම හැදිලා සම හැදිලා ඊර්ධියෙන් සම්පූර්ණ බුදු රූපේ නැවුණානේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ වාසය. ඒ දේහේ ඒ විදිහටම දකුණු හත හිසේ තියාගෙන බටහිරට හැරිලා නැගෙනහිරට පිටුපාලා උතුරට ඉස්සරහා දකුණට පයලා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් ඉරියව් වැඩි ඉන්නවනේ. වෙනසකට තියෙන උස්ම වැටෙන්නේ නැති එකයි නිස්සංගල හැරෙන්නේ නැති එක විතරයිනේ. එහෙමයි ස්වාමීනි. තුන් ලෝකෙම නෑ නිර්වංගලිචය ඒ තරම් බුදුරුවක්. එහෙමයි. හදපු ප්‍රතිමාවක් නෙමෙයි. ඉර්ධියෙන් වෙච්ච එකක්. ඒක දවස් 7ක් මිනිස්සු දැකලා තියෙනවානේ. එහෙමයි ස්වාමීන් දවස් 7ක් බුදු සිරිම මිනිස්සු දැක්කනේ ලංකාවේ. මහා පින් කරගත්තනේ මහසය මළුවේ කී දෙනෙක් මඟපල් ලැබුවද බුද්ධාලම්බරම් ප්‍රීතියෙන්. කී දෙනෙක් මහසය නිසා පැවිදි වුණාද? රුවන්වැලි මහසයයට මහත්මයා මේ යන්න පිහිට ගන්න කියලා කියන්නේ කට ගන්නවලද? මෝඩකමටද? සත්පුරුෂය යම්කිසි කාරණාවක් කියනකොට ඒක ශ්‍රාවකයා විසින් ඒක ඒක අනුමෝදන් වෙන්න ඕන. එහෙමයි ස්වාමී. ඒ නිසා අපිව පිහිටෙව්ව අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ උතුම් මහාසෑය ආනුභාවය කෙරෙහි. ඒක බොරුවක් නෙමෙයි, වැරද්දක් නෙමෙයි, අසත්‍යයක් නෙමෙයි, මුලාවක් නෙමෙයි, ඒක සත්‍යයක්මයි. ඒ නිසා මහාසෑය ප්‍රාතිහාර්ය සිද්ධ වුණා දුටුගැමුණු රජුණන්ගේ ශ්‍රද්ධාවට. එහෙමයි ස්වාමී. ඒ නිසා අද කාලේ වුණත් එහෙම සිද්ධ වෙන්න පුළුවන්. සමහරලාට මිනිස්සු පිච්ච මලට ධාතුන් වහන්සේ වඩම්මන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ ගොඩාක් දේවල් අපි ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. මහරජාණන් මෙසේ තුන්වැද ඇරුම් අදිස්ථානයකින් එක්තරා අදිස්ථානයකින් ධාතුන් ධාතු සැරින් ප්‍රාත්‍යහාරය සිද්ධ වෙනවා. මොකද ඒ තුන් අදරුම් අදිස්ථානේ රහතන් වහන්සේ අදිස්ථාන කළා තියෙනවා ප්‍රාත්‍යහාරය පිණිස. එහෙම නැත්නම් දෙවිවරු මිනිසුන්ගේ හිත පහදවලා බුද්ධ ශාසනය පිහිටවන්න කරනවා. එහෙම නැත්නම් සද්ධාවේ තමන්ගේ වියක්ත නුවණින් යුතු ඒ මනා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ශ්‍රද්ධාවේ බලයට ශ්‍රද්ධාවේ තියෙන අනුභවයට ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මහත්තයා ওই බුදුරජාන් වහන්සේගේ පාද පීඨිකාව ප්‍රාතිහාර්ය පාලා තියෙන ওই ශ්‍රද්ධාවන්තයන්ගේ ප්‍රාතිහාර්ය ඉදිරියේ. එහෙමයි. ඒ එහෙම එකක් දැන් එක රජ කෙනෙක් අනුරාධපුරයේ උඩමළුවේ බෝධීන් වහන්සේ ළඟ ප්‍රතිමාව හදන්න මේ පිළිමගේ හදන්න යද්දී පස්සේ තමයි රජතුමාට කල්පනාවට ආවේ පිළිමගේ උසත් එක්ක බෝධියේ ශාඛාවක් නැමිලා තියෙනවා. රජුරු ගිහිලා අනේක බුදු පූජා පවත්වලා බුදුගුණ කියලා මම මේක සද්ධාවෙන් කරන්නේ මට පින් රැස් වෙනවා නම් මට අනුකම්පා පිණිස බෝධිනාංශය වැඩ සිටිනවා නම් මේ මට මේ පිළිමගේ හදන්න බෝධි ශාඛාව එසවේවා කිව්වා. මේක මහාවංශයේ තියෙන සත්‍ය සිදුවීමක්. පහවදා උදේ යනකොට බෝධිනාංශික ශාඛාව උඩට ඉස්සෙලා. මේ වගේ ප්‍රාතිහාර්ය කතා දලදා වහන්සේගේ ප්‍රාතිහාර්ය මේ ලංකාවේ මහත්ය ප්‍රාතිහාර්ය කතා තියෙන්නේ මිනිස්සු දන්නේ නැතුණාට අපි මොකක් කරන්නද ඉතින් අපි කොයි නොපතිකු කියනවනේ මහත්යා ඉතින් ඒ නිසා මේ මේ කාරණා අවසානට සිහි කරන අපේ මහරහතන් වහන්සේ මහරජාණනි ඉදින් රහතුන්ගේ අදිෂ්ඨානයක් නැත්තම් සඩ අභිඥාලාභී චේතු වසී ප්‍රාප්ත කීනාසව රහත් නම් කී ධාතු චෛත්‍යං හෝ ප්‍රාතිහාරයක් සිද්ධ වෙන්නේ නැහැ. සද්දවිඤ්ඤාලාභී කීනාසව චේතු වසිප්‍රාත මහා රහතන් වහන්සේ නමක්ගේ ධාතු තැන්පත් සෑයින් වුණ අදිෂ්ඨානයක් නැත්නම් රැස් වෙහෙදෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒ නිසා ඡායයක උත්තමභාවයේ රැස් වලින් හොයන්න එපා කියන එක මේ කියන්නේ. එහේ. මහරජාණන් යම් චෛත්‍යයක ප්‍රාතිහාරයක් දකින්ද නොමැතුවක් උන්වහන්සේලාගේ චරිතාපදානයන් දැක ඒ රහතුන්ගේ පිරිසුදු ජීවිතය ගැන තේරුම් ගත යුත්තේය. මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඊතා මනවින් පිරිනිවන් පාවදාලසේක නිසක බවට පත්විය යුත්තේ අදාහගත යුත්තේය කියනවා එහෙමයි කියනවා වන්දනා කරන්නේ ධාතු සෑය එහෙමයි ස්වාමී අඟුලිමාල මහසෑය අපි රැස් විහිදුවන්න හදන එකක්ද උන්වහන්සේගේ චරිතාපදානය ගුරු ගෞරවය ඉවසීම අන් අයට දුක් කියන්නේ නැති බව දැන් අපි කාගෙත් තියෙනනේ මහත්ය මෙසිවිලි නැගිල්ල කියනවා දුක කියනවා කියනවා මගේත් තියෙනවා ඔයාලගේත් තියෙනවා කාගේත් තියෙනවා අඟුලිමාලයන් තමන්ගේ දුක කිව්වද සිවුර ඉරුණට පාත්‍රේ කැඩුනට ගල් වැදුනට කවදාවත් බුදුරජාණන්සේ කියලා නැහැ ජීවිතේට එකම එක දුකයි බුදුරජාණන්සේ කියලා තියෙන්නේ අම්මා කෙනෙක් මෝඩ ගර්භ වෙලා දුක් විඳිනවා කියලා විතරයි තමන්ගේ දුක් කිව්වේ නැහැ තමන්ට නොමගට යොමු කරපු ගුරුවරයා ගැන කිව්වේ නැහැ ඉරිසියාවෙන් හිටපු ගෝ මේ තමන්ගේ යහළුවෝ ගැන ඉරිසියාකාර අපදානක කිසිම තැනක වචනයක් නැහැ. මම බුද්ධ ශාසනයට ආපේක හොඳයි. මම මේ සංසාරේ සැඩ පහර ගහගෙන යනකොට මාව බුදු සරණේ එල්ලුණා මම මම පිහිට ලබා ගත්තා කියලා බුද්ධ රත්නයන වර්ණනා කරන්නේ. මාගේ සතරෝද මිතරෝද ධර්මයේ මාසත්වා කියලානේ කියන්නේ. එහෙමයි. ඒ මහ මුනිවරයෙක් නේ. එක එක බණපදයෙන් කෝටියක් පව් අත්හැරියානේ. අපි කොච්චර බණ අහනවද තවම පරණ තැන්වලනේ. ඒ ගුණ හිත හිතා වඳින්නේ උත්තරමයන්ට. අපි කොහෙද? කෝටියක් පව් අමතක කරලා නිකලස් වුණානේ. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ උත්තරමයන් වහන්සේගේ ශ්‍රී නාමයට තමන්ගේ දුර්වලකම් තේරුම් අරන් ඒ නිදහස මොණිවරු ළඟ දණින් වැටෙන්න. කවදා හරි පිළිසරණක් තියෙනවා. එහෙමයි. ඉතින් ඒකම තමයි ප්‍රාතිහාරය. එහෙමයි ස්වාමීනි. ඒකමයි ප්‍රාතිහාරය. දැන් තවත් අවසානට මේ කරුණා මොහොතක් හරි මේ වැඩිපුර විලාවක් කරන් මේ කියන්නේ. ඒ තමයි බලන්න අපි ළඟදීන් කිව්ව විස්තරය අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන සිහි කරලා මේ ළමයි පොඩි පිරිසක්. 1000කටත් අඩු ළමයි පිරිසක් කොල්ල කෙල්ලන්ට කතා කරන සල්ලි කතා නොකර මේ මේ පන්ති ක්ලාස් මේ ටියුෂන් පන්තික ළමයි. එහෙමයි ස්වාමී. ගෑනු ළමයිට කතා කරන්නේ නැතුව ගෑනු ළමයි පිරිමි ළමයිට කතා කරන්නේ නැතුව මේ සල්ලි එකතු කළා. අනවශ්‍ය දේවල් වලට යන සල්ලි එකතු කරලා මාස දෙකක් ඇතුළත ඒ ළමයි එකතු කළා 593000. එහෙමයි. අඟුලිමාල මහරතනන්ස වරදින් මිදුණු උත්මයා. මේ ළමයි මාස දෙකක් හරි වරදින් මිදුන්නේ නැද්ද? පිහිට ලැබුණ නැද්ද? ප්‍රාතිහාර්යයක් නෙවෙයිද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා රැස් වලින් සෑයවල් හොයන්න යන්න එපා. ඒ උත්තරමයන්ගේ ගුණ ගඳින් සෑයවල් වල ප්‍රාතිහාර්ය වෙන්න. එයි කියේ එහෙමයි ස්වාමී. ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනාව වේවා අද දවසේ අපේ කාලය නිමා වුණා. අද මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ බදුල්ලේ පදිංචි පින්වත් පිරිසක් විසින් හැමදෙනාම මෙත් සිතින් අපේ සිහිපත් කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. උතුම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න අවසරයි ස්වාමීනි. අද මිලිඳු රාජ ප්‍රශ්නේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ බදුල්ලේ පින්වත් පිරිසක් විසින් පින්වත් පින්නපොළ ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස පින් පමුණවනවා. එතර මේ දරුවන්ට මේ කෙලෙහි ගුණ තියෙනවා. පින්නපොළ සර් නිසා ගොඩාක් අය ධර්මයට යොමු වුණා. ඉතින් මම අර ඉස්සෙල්ලා කියපු ළමයි ඔය ඒ කුසලයට යොමු වෙලා තියෙන පින්න පොළස නිසා. ඉතින් එතුමාට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසීලා මේ බුද්ධ ශාසනය පීඨ ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. ඉතින් මේ රැස් කරගන්න යුතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවිවරු අනුමෝදන් වේවා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ඒ වගේම ස්තූපවල අනුභවයෙන් මහා ආභිනිෂ්ක්‍මණ්‍ය අනුභවයෙන් සිංහල ජාතියත් බුද්ධ ශාසනය සුරැකේවා මේ අනුභවය ඉදිරියට ගෙනියන්න පුළුවන් කොන්දපන්න තියෙන නායකයෙක් රටේ පහළ වේවා ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා කියලා පින් පමුණවනවා මිය පරලෝකීය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙලා ඥාතීන් පරලෝකයේ පිටපත් වේවා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබෙත්වා ඒ වගේම සියලු සකල සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් ඒ වගේම පැවිදි අපේ සියලු දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම පින්නපොළ ගුරු පියාණන්ට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා බදුල්ලේ සිට සම්බන්ධ වුණ මේ පිරිසට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඔබ සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ටත් ලක්තිරු ගුවන් විදුලි සද්ධා රූපවාහිනී පවත්වා ගැනීම සඳහා ආධාර උපකාර දායකත්ව දේශනා ආදී පවත්වන සියලු දෙනාට කාර්ය මල්ලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී අපි කාටත් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු උපකාර වේවා තිරුවන් සරණයි අවසරයි ස්වාමීනි පින්නතනේ උතුම් තුනුරුවන් පාමුල අපගේ සිත් සකස් කරගන්න, තැම්පත් කරගන්න, සංසිඳවා ගන්න අද දවසෙත් අපට අවකාශය උදා වුණා අපගේ පින්වත් ස්වාමින්වහන්සේ මහත් පරිස්සමයි දරා කරුණාවෙන් මේ උතුම් දහම් පිළිසඳර පිණිස වැඩම කරවන්නේ අපි මහා සංඝරත්නය සමා කරගෙන උන්වහන්සේ වන්දනා කරගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර ලෝකයට දායාද කොට අප රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට නොවලහා එකසේම අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් උන්වහන්සේට අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන අපි ඊළඟ පරිච්ඡේදයක් රැගෙන ඔබ මුණ ගැහෙන්නම් මෙතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය Música